පරයන්ක භාවනාව ස්වාමින් වහන්සේ කී පරිදි ප්‍රකටවන අරමුණ පරයන්කයේ වඩන්න තීරණය කළා. සක්මණෙන් පසු නිසා මනස බොහොම පැහැදිලි ගතියක් තිබුණා. දැස් වැසූ විට කිසිම කලබලයක් නැති කහ පැඹිලි තිරයක් වාගේ දිස් වුණා. ටිකෙන් ටික ප්‍රකට වන හුස්මට හිත යොමු කළා. ටික වේලාවකින් හරියටම නිින්ද යනවා වාගේ තිගැස්සීම් ඇති වුණා. නැවතත් හුස්ම බලනවා නැවත තිගැස්සিলা එය කැඩෙනවා මේක හරියට වාහනයක යනකොට නිදි කිරා වැටෙනවා වාගේ හැඟීමකට යම් තරමකට සමානයි එහි මයිල්ඩ් වර්ෂන් එකක් වගේ හැබැයි නිින්ද යන්නෙත් නැහැ සීනුව ගසන විට අහසින් බිමට වැටුණා වගේ දැනුණා දෙවැනි පරයන්කය සහ තෙවන පරයන්කයේ මේ ගතිය ආවේ නැහැ. ඒ වෙනුවට උරහිසේ වේදනාවක් තීව්‍ර තීව්‍රව දැනෙන්නට වුණා. එවිට කලයුත්ත ගැන හරි හැටි වැටහීමක් නැහැ. හුස්ම බලන්න උත්සාහ කළත් වේදනාව එය පරයාගෙන නැගී එනවා. සමහර වෙලාවට හරිම අපහසුතාවයක් දැනුණා. ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් උපදෙසක් ලබා දෙන සේක්වා තෙරුවන් සරණයි. ඒ කියන උසාවියට ගත්තොත් හොඳ නඩුවක් අහන්න පුළුවන් අත උසන්න කැමතියි. දැන් මේකේ පැත්තක් කියනවා උදේම කරන පරියන්කේ මොනවත්ක්ම නොදැනී තිගැසි ඇවිදීම විතරට එනවා කියේ. ආතෙන් කඩා ගන්නවා වගේ දැනෙනවා. ඊගා පරියන්කවල පය වේදනාව දැනෙනවා. උරහිච වේදනාව. ඒතර මේ දෙකේදී අර මොනවත්ක්ම නොදැන්න වෙලාව සහ උරහිච වේදනාව දැනෙන්නේ කියන්නේ අරමුණේ ඉන්න වෙලාවක් නෙවෙයිනේ. මේ දෙකේදී වඩා හොඳ සතියක් තියෙන්නේ හිස්තනේදීද කරදර තියෙන තැනදී කියලා අහුවොත් මොකද්ද දෙන උත්තරේ? සතිය ගැන මම මේ කතා කරන්නේ. ස්වාමිනවාංශ වේදනාව තමයි ගොඩක් දැනෙන්නේ. මං අහන්නේ මේ මං අහන්නේ වැඩි සත්‍ය ක්‍රියාත්මක වෙන්නේ මොනවක් කරු නොදැන්න වෙලාවෙදිද වේදනාව දැනෙන වෙලාවෙදිද? වේදනාව දැනෙන වෙලාව. බහ පිළිගන්නවද? කරදර නැති වෙලාවට වැඩි කරදර තියෙන වෙලාවෙ හුඳුවට සතිය තියෙනවා. තේරෙන්නේ කියන්නේ දැන්? ඉතින් ඒක කවුරු හරි ළඟ තියන්න ඕන හොඳට වේදනාවක් දෙන්න. ඒතකොට දිගටම සතිය තියෙනවා. ඒක නිසා අපේ එදිනදා ජීවිතේ අපි කියන්නේ සතිය වඩන්න බෑ වේදනාව තියෙන නිසා. ඒක සතියට හරි ආධුවක් ඒ නිසා වේදනාව නැත්නම් එනකන් සතිය වඩන්න. නමුත් මොනවාක්වත්ම නැත්නම් දුන්නොත් ඒක සම්පූර්ණයෙන්ම අන්ධබජා. අරමුණේ ඉන්නකොට වෙන තත්ත්වයක්. වේදනාව ඉන්නකොට වෙන තත්ත්වයක්. මෙන්න මේ தත්ත්ව තුනේදී සමාධිය පැත්තෙන් අහන්න එපා, භාවනා පැත්තෙන් අහන්න එපා, සතිය පැත්තෙන් ඇහුවොත් හොඳට සතිය ක්‍රියාත්මක වෙන්නේ අන්න අර වගේ අපිට මොකද්ද මොකද්ද කරදරයක් තියෙන වෙලාවට. නමුත් ඒක අපි මොකද්ද ඒක අපි වර්තා කරන්න දන්නේ නැතිකම නිසා. වර්තා කරන්න දන්නේ නැතිකම නිසා හෝ ඒකට තියෙන හිතේ බීතිකාවක් නිසා හෝ අපි වේදනාව ඉවරනකම් ඉන්නවා භාවනා පටන් අරගන්න. කියන්නේ කවදාකවත් පටන් ගන්න. වේදනාව කියන්නේ භාවනාවට සුභාසින්තනයක්. වේදනාව කියලා කියන්නේ භාවනාවට වෙසාගෙන වෙසලාගෙන ආපු සුභාසින්තනයක්. ඉතින් ඒ නිසා මේ වේදනාව ආපු වෙලාවේදී මට අසවලතන වේදනාවක් තියෙන මේ වේදනාව හිතින් හිතාගත්තයක් නෙවෙයි. ඇත්තටම ආපු වේදනාවක් දැම්මට සතිය තියෙනවා කියලා ඒක පිළිබඳව උජාරුව එනිසා උද්‍යෝගයෙන් වාර්තා කරන්න පුරුදු වෙන එක නා කායනපසන බොහොම ඉක්මනට ඉවර කරලා වේදනානුපසනාවට යනවා. අයියෝ මේ වේදනාව තියෙන නිසා මට හරි හිතියටයි මට හරි කරදරයි මට හරි ආදුවේ මට භාවනා කරන්න බෑ කියන එකට තාම කායනපසනාවත් අල්ලලා නැහැ. ඒක නිසා <coughs> වේදනාව තියෙනවා කියන එක සතිය තියෙන බවට සතිය වඩන්න ගාක් ආධාරකාරක වෙස්සලාගත්ත සුභාසින්තනයක්. කෙට ආපු සිරි දෙව්දුව කියලා වැඩි වඩා බලන් ගන්න කියනවා භාවනා කරලා අප වේදනාව. දැන් යනවා මං ඊගා ප්‍රශ්නෙට. කොයි වෙලාවක හරි අපිට පුළුවන් වුණොත් හැකියාවක් තියෙනවා නම් නිින්ද ගිය වෙලාවේදී නිින්දේ ඉඳදී නිින්දේ ඉන්නවා කියලා දැනගන්න එහෙම හැකියාවක් මේ කම්බිනේෂන් එකේ තියෙනවා කියලා හිතනවා. අපිට දැනගන්න පුළුවන් නේද නැගිටුණාට පස්සේ ගැසිලා මම මෙතෙක් වෙලා හිටපු ආතල් එක ගියයි කියන එක විතරයි. ඒ අර බාධාවත් එක්ක තමයි අපි දැනගන්නේ. කවදා හරි පුළුවන් වුණොත් නිින්දේ ඉඳි මම දැන් ඉන්නේ නිින්ද කියලා දැනගන්න ওই ලෝකේ තියෙන සංඥාවල් තීරම මග ඇතනවා. නමුත් ඒක වහලා ගහලා තියෙනවා. අපි හිතට මොනම කරදරයක් කරන්න නැති වෙලාවේ ඒ බව අපිට දැනගන්න ක්‍රමයක් නැහැ. අපි ඇහැට කුණක් වැටිච්චාම කැවෙනවා. අනික් වෙලාවට ඇහැ තියෙන බව දන්නේ නැහැ අපි. අපි ඊට පස්සේ කියනවා කුණක් වැටිච්චාම අයින් කරන්න හදනවා. ඒකෙන් ගන්න කියන පොඩි පාඩමක් කුණ වැටිච්ච නැති වෙලාවේ හොඳයි අඩු ගානේ ඇහැට ස්තුති කරපන්. කුණක් වැටිලා නැති වෙලාවේ. ඒකවත් නෑ අපි ගා. අපිට ඇහැක් තියෙනවා මතක් වෙන්නේ ඇහැට රොඩක් ගිය වෙලාව විතරයි. ඒක අපි රොඩටත් බයිනවා ඇහැටත් බයිනවා. නමුත් කොයි වෙලාවෙද අපි කරදරයක් නැති වෙලාවේ ඇහක් මට තියෙනවා කරදරයක් නැතුව තියෙනවා කියලා කියන්නේ. ඒ වගේ අපේ හිතට ගොඩාක් වෙලාවල් තියෙනවා කිසිම කරදරයක් නැති වෙලාවල්. ඒක අපිට වෙන්නේ මහා කම්මැලි, මහා නීරස, තනි වෙච්ච භූත දෝෂයක් වගේ. ඒක කතා කරන්න දන්නවනම් කරදර බාධාවල් නැති වෙලාවක් ගැන අපිට භාවනා නොකරන කෙනෙකුට ජීවිතේ ගොඩාක් වෙලාවට ඒක තියෙනවා. නමුත් ඒක පාළුවකට කම්මැලිකමකට නීරසකමකට දාගෙන අපි මොනවදෝ ඉල්ලනවා කරදර. ඊට පස්සේ කරදර ගන්නව කතා ලියනවා. කරදර ගන්න චිත්තපටිය හද. කරදර බැලන ටෙලිග්‍රාම හදලා වෙන කෙනෙක්ගේ කරදරයක් බල බල කරදරයක් නැති වෙලාවේ ටෙලිවිෂන් එකේ ඉතරයි. ඒ වෙලාවේ ටෙලිවිෂන් එකක් නැත්තම් දුප්පත් කියලා කියනවා. කිසි දෙයක් කරගන්න බැරි වෙන වෙලාවක මොකුත් නැති වෙලාවක මම ටෙලිවිෂන් එකක්වත් නැහැ, නව කතාවක්වත් නැහැ, රේඩියෝ එකක්වත් නැහැ කියලා අපිට තේරෙන්නේ නැහැ මේ වෙලාව මොකක් කරදර නැති වෙලාවක් කියලා. ඒ නිසා මේකෙන් අර කරදර තියෙන වෙලාවේ මේක අල්ලගෙන අරමුණේ තියෙන වෙලාව බල ඊට වැඩි ගැඹුරු අවස්ථාවක් තමයි කරදරත් අරමුණක් නැතුව හිත පවතිනවා අරමුණක් නැති වෙලාව. ඒක තමයි අපි ඔය එතන ඔය නින්දක්ද අඩ නින්දක්ද හීනයක්ද මොකද්ද කියලා කියන්නේ. ඉතින් මේ දෙකේ ලෑස්ති වෙලා දැන් දැකලා තියෙන එක ඉවර වෙන තැනනේ. ගැස්සිලා පුළුවන් ද නිින්ද පටන් ගන්න තැන අල්ලන්න. ඒක තමයි යෝගාවචරය චිත්‍රපටියේ කෙලවරින් අල්ලලා මුලට මුලට යනවා. නිින්ද යන්නේ හැමදාම පැටර්න් එකක් ඇතුළත. අන්නේ පැටර්න් එකේ early signs අල්ලන්න ඕනේ. ඒක හටගන්න වෙනකොට පරිසරයක් හැදෙනවා. හරීම තීන මිද්ද කියන වචන දෙක පාවිච්චි කරන්නේ. ඒක බොහොම slimy. බොහොම කංජීලි. මැකිලීගෙන යනවා තේරෙනවා. එන්නේ ස්ටේජස් ටික early stages ටික දන්නවනම් ඒකෙන් තමයි ඔය නිින්දට යන පාර නිින්දට යන හැටි අවබෝධ කරගන්න පුළුවන්. ඒකට අපිට දෙන්නේ දැන් අවදි වෙන වෙලාව. අවදි වෙන වෙලාව කියන්නේ මට මේක දැන් ඊට පස්සේ නිතර නිතර වෙන්න පටන් ගන්නවා. අන්න වෙනකොට පටන් ගන්න දැන පොඩ්ඩක් අල්ලන්න අල්ලන තරමට එතන සතියට වැඩි අප්‍රමාදය ගැන කතා කරනවා. කරදරේ එන්නේ ඉස්සරලා කරදරේ එන හැටි <laughs> එතකොට එන හැටි දන්නා මැද දන්නේ අන්තිම දන්නවා නම් අපි මේ කරදරේ කොටු කරා වෙනවා. දෙපැත්තෙන් කොටු කරා වෙනවා. එතකොට ඔය කියන්නේ අපේ යටිහිතට බහින හැටි. උඩුහිතේ ක්‍රියාකාරකම් ඉඳලා ඒකේ යටිහිතට ටනල් එකක් කපන හැටි අපි ඉගෙන ගන්නවා. දැන් මේක අකරතැබ්බයක් විදිහට පේන්නේ. නමුත් මේක අපි කරතැබ්බයක් විදිහට කරගන්නේ. ඒක හට ගන්නා තැන බැලුවොත් ඒ හිතක් ඒ විදිහට ඇකිලෙන කංචීල් වෙන ස්ලයිමි තත්ත්වයට යන්නේක තීන මිද්දට යන්නේක ඔක්කොගෙම සමානයි. එහෙම කෙනාට ඕන කෙනෙකුගේ මනසක් අලදයි. ඒ වගේ tempat වේගෙන ඉන්න තැනට අපි බොහොම කම්මැලි නීරසයි ඒකාකාරී කියලා කියනවා. ඉතින් ඒකට ලෑස්තිලා ගියොත් ඕක ඉච්චරම කම්මැලි නෑ. ඒක ලොකු ඇඩ්වෙන්චර් එකක් වෙනවා. ඒක ලොකු භාවනාවේ ලොකු against the grain කාගෙන යෑමක් වෙනවා. ඒක නිසා මේ අසසතුන අරගෙන කරදර තියෙන වෙලාව හොඳට මතක තියාගන්න සතිය හොඳට බෙලබිලා තියෙන්නේ. ඊට වැඩිය මධ්‍යස්ථ අවස්ථාවක් තියෙනවා සාමාන්‍ය අරමුණේ ඉන්න. ඊටත් වැඩිය කාපට් එක යට එහෙම නැත්තම් යටිහිත පේන තැන තමයි අහු වෙන තැන තමයි ඔය නිින්ද ගියා කියන එක. ඒකේ අවසානේ දැන් අල්ලලා තියෙනවනේ. ගැසිලා අවදි වෙන එක ඒකත් අකරදැබ්බයක් කියලා නේ කියන්නේ. මේකෙන් දැනගෙන බලන්න තව චිත්තක්ෂණකින් ආයෙත් යනවා මෙයා. අන්න යන පැත්ත ඉන්දර ඇතුල් වෙන පැත්ත අල්ලන්න උත්සාහ කරුවොත් භාවනාවේදී අපි ඉන්නේ නිකන් හතුරා එනකන් දැන් අපිට ගහයි දැන් අපිට ගහයි කියලා බලන්නේ සල්දාදුවෙක් වාගේ එන දෙයට ලෑස්තිලා ඉනවා. ඒකට අපි කියනවා අප්‍රමාදේ කියලා. ඒකට අපි කියනවා විජිලන්ස් කියලා. ඒකට කියනවා ඩිලිජන්ස් කියලා. අන්නේ පැත්ත අපේ ජීවිතේ ඇරිලා නැහැ තාම. අපි ඒකට දොර අරින්න හදන්නේ අපේ යට හිතේ තියෙන ක්‍රියාකාරකයන් නිසා මේක මට පේනවා පාරක් හැදීගෙන එනවා. ඒකට දන්න භාෂාවෙන් මම කියන්නේ. ඉතින් අවදි වෙන චිත්තක්ෂණ දැකලා කලබල වෙන්න එපා. ඒක අකටත් බැක් කියලා හිතන්නේ නැතුව ඊගාවට සුවල්ප වේලාවකින් ආයෝකට වැටෙනවා. ඒක ඒක සාමාන්‍යයෙන් ඉන්නේ ඒ වගේ සයිකල්ස් වල. වැටෙන වෙලාව මම අල්ලනවා කියලා බලන්න හිටියොත් අපි කවදාකවත් නොගිය විදිහ යටිහිත කියන එක එහෙම නැත්නම් මේ නිද්‍රා මනස කියන එක අල්ලතයි. ඉතින් ඒක කාජුම් කතා කරලා කිව්වා යටිහිතෙන් අපි ඔක්කොම එකයි කියලා. යටිහිතෝ කියන ගෑනු පිටිමේ නිසා කුසස් පහත් වේද මොකක්වත් නැහැ. යටිහිතට යනකොට දන්නේ නැතුව යන එක තමයි අපිට තියෙන පාඩුව. දැන් බුදුජානනාංශය අපිට සතිය කියලා දීලා තියෙනවා යටිහිතට ඵලයන් ටෝච් එකක් අරගෙන. පිටිබඳව පත්තු කරන ඵලයන්. යන හැටි බලපන්. පොට්ටුයිද තේරුණා කියලා හිතන. මොකක්ද තේරෙන්නේ? මොකද්ද තේරෙන්නේ? සතිය වඩනකොට එන මේ නිදිමත ගතිය එන් ඇහැරෙන එක කරදරයක් කියලා හිතන්නේ නැතුව ඒක තමයි මගේ ඊළඟ දොරටුව ඊළඟට ඊළඟ ස්ටේජ් එකට යන දොරටුව ඒක ඒක ගැන ලෑස්ති වෙලා ඒක බලාපොරොත්තුෙන් යන්න. එතකොට ඒක ඒකේ පටන් ගැනීම පෙනේවි. ඒක සූදානම් විදිහට සූදානම් ශරීරයෙන් ගියොත් ඒකට. ඔය ඒකට පින තියනවා කියලා තමයි මේ පෙන්නලා තියෙන්නේ. අනිත් දවසේ ලෑස්තිලා යන්න ඕනේ ආම්ස් ආයුධ ගන්නත් ඔය යන්න. ඒකට අපිට ඔය කියන අවස්ථා කීපෙකදී අලුත්ම නොදන්න ශේෂයකට හිත යනවා. අන්න ඕන. ඉතින් ඒක තමයි මිනිස්සු මේ මිස්ටික්ස් කියාගෙන භූත දෝ කියාගෙන මවාගෙන කන්නේ ওই පැත්ත තමයි. ඔය කිසිම කෑමක් නැහැ මේකට බුදුරජාණන්සේ දවල් ලියන හැටි කියලා දීලා තියෙනවා. හැබැයි අර මූලික සුසුකම් තියෙන කෙනාට විතරයි එතෙන් යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ওই තියෙන සුසුකම් ටික හොඳට මාස්ටර් කරගන්න. අනිත් දවසේ මේ මත් තත්ත්වෙ දෙනකොට මම නිදිමතට අවදි වෙනවා. පිළිබඳ පටන් ගන්න early signs අල්ලනවා කියලා පටන් ගන්න එකයි තියෙන්නේ.